එක්සත් ජාතික පක්ෂය කියන සංවර්ධනයේ අප කැප වෙලා තිබෙන පක්ෂයක්. එදා අපි මේවා කරනකොට ඇහුවේ ඉඳලා රට සංවර්ධන කර අපිට මොනවද කරේ කියලා. ඇයි අපි 2001 2004 ඒ වැරද්ද ඇති වුණා යම් විදියකින්. මොකද අපි රට සංවර්ධන කරන ගියා අපේ අහිංසක ජනතාව අමතකුණා කියලා හිතුවා. මේ ගමන මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුවතුලින් අපි ජනතාව හදලයි රට හදන්න කියන එක අප ඉතාමත් ඕන කමින් අපි මතක් කරන්න කැමතියි. අපට අවශ්‍ය වෙන ජනතාවගේ සාක්කුවට සල්ලි ගෙල දෙන්න මිසක් අපේ සාක්කුවෙන් සල්ලි ගෙලක නොවේ අපට අවශ්‍ය වන්නේ. මේක තමයි සුවිශේෂ වෙනස.